ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයුබෝවන් හිතාදර රසික රසිකාවනි මේ සූදානම් වන්නේ ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නට මගේ ගුරුවරයෙකු වන මහාචාර්ය විමල විජේසූරිය එතුමන් අභාව પ્રાપ્ત වෙලා දැන් දශක ගණනක් වෙනවා එතුමා විසින් පරිවර්තනය කරන ලද චාණක්‍ය ශතක ගීය නම් පොතෙන් උපුටා ගන්නවා අදහසක් එක නරක ගසක බෙනෙක හටගත් ගින්නේ මුළු වනපෙත දැවෙයි ලෙස පවුලක් නරක පුතුගෙන් නරක පුතෙක් හිටියොත් පවුලම විනාශ වෙයි. ඒ වගේම හොඳ පුතෙක් හිටියොත් පවුල විතරක් නොවේ මුළු ජන සමාජයම ලෝකයම බබලයි. මේ අදහස මතුනේ ගාමිණී විජේතුංග ගීපද රචකයාණන් විසින් ලියන ලද ගීයක් සිහි වුණු නිසා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියා නිර්මාණය කළ ගාමිණී විජේතුංගගේ මේ පද රචනය ගායනා කළේ නිරංජනා සරෝජිනී රෝහණ සිරිවර්ධන මාලිනී බුලත් සිංහල ටීම් ජයරත්න ඇතුළු ගායන බෘන්දයක් මෙය ඉතා වටින ගීයක් මේ වගේ කාලයකට. අපි ඒ ගීතය සොයමු විපරම් කරමු. තුන දේශය පුතුනේ ඔබ ඉපදුන දේශය ඔබ වෙනුවෙන් විසිරුණ ජය භූමිය රැකගන්නට ඒ පින්බර දේශය ඔබේ ගමය පුදදිය යුතු වේමය ඔබේ ගමය පුදදිය යුතු උපදුන කේශය ඔබ වෙනුවෙන් දිහිවුන ජය භූමිය රැකගන්නට ඒ සිංගර දේශය ඔබේ ශ්‍රමය කුදදිය යුතු වේමය ඔබේ ශ්‍රමය කුදදිය යුතු වේ බස විශ්වාස නොකරන්නේ තිබුණත් දිවගමී පැණි හදවත පුරා විසනම් හදවතෙහි හලාහල විස නැති මధుයෙන් මේ පැණියෙන් පිරුණු මලින් සුවඳින් පිරුණු ආදරය කරුණාව ඇති අයගෙන් ලෝකය සුන්දරවත් වෙනවා ලස්සන වෙනවා. ඒබඳු ගීයක් කාලයකට පෙර අපි ඇහුවා නාරද දිසාසේකර සහ සුජාතා අත්තනායක මේ ගායන වෘන්දය නැත්නම් ගායක ගායිකාවන් දෙපළ විසින් ගායන ලද ගීයේ ශ්‍රීනිහාල් ජයසිංහ විසින් ලියන ලද මේ ගීතය තනු නිර්මාණයෙන් සංගීතයෙන් උපමට්ටම් කොට අලංකාරවත් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවේදියා විසින්. Thank you. මකරන්දය මාගේ දුංග මදිලා රසෝ ජීවිතයේ බැරෑරුම්ම කරදර ඇති කරගන්නේ සෙස්සනට බැරෑරුම්ම අවඩක් කරන්නේ තම සහෝදර ජනතාව කෙරෙහි උනන්දුවක් නැති තැනැත්තා මානසික පරාජය සියල්ල ඇතිවන්නේ එබඳු පුද්ගලයන් මුල්ව ඔවුන් අතරින් කියලා ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් යානාවේ සුප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයා පැවසුවා. අත්හිත පරහිත බුද්ධ දේශනාවේ සඳහන් තමන්ටත් හිතවත් අත්හිත ඒ වගේම තමන් දියුණු වෙන අතර අනික් අයට දියුණු වෙන්න අතහිත දෙන පරෝපකාරී පරහිතකාමී පුද්ගලයන්ගෙන් තමයි ලෝකය ලස්සන වෙන්නේ. ඒ වාගේ ලෝකයක් ලස්සන වෙනකොට ආධ්‍යාත්මික භාවය ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා. ශාන්තදායී ගමනක් යන මේ කාලේ මේ ශ්‍රීපාද සමයයි ඊට ගණනාවක් සිංහල භාෂාවෙන් නිර්මාණය වෙලා තිබෙනවා. MK වින්සන් ගායකයාණන් විසින් ගායනා කළ ගීයක් අපි කුඩා කාලේ ඇසුවා සී වීරසේකර කියන රචකයාගේ නිර්මාණයක්. පසු කාලයක තවත් ගායක ගායිකාවන් මේ ගීතය ගායනා කළා. මනරම් ගීයක්. ග්‍රැමෆෝන් ගීතයක්. අපි විමසමු එම ගීතය. ගෞතම ශ්‍රී පාද වඳිම සමනල කන්දේ අවිනන්දන සැප පතමින් සුන්දර නිර්වාණේ සුන්දර නිර්වාණේ ශ්‍රී ගෞතම ශ්‍රී පාද වඳිම සමනල කන්දේ අවිනන්දන සැවපතමින් සුන්දර නිර්වාණේ සුන්දර නිර්වාණේ කල්යාණ පුරේ නා කැලපිරි ධර්මෙන පහදා ආකාශ තලේ වැඩ සිටි මුනි රාජා දෙදිනා ප්‍රාතිහාර්ය පෑසඳ පානේ සුරක්නි විදා ප්‍රාතිහාර්ය පෑසඳ පානේ කුරුණෝදිනි ගුණි පාද වඳිමු පතගින මොකේ අමර තිරිදර මොකේ ශ්‍රී ගෞතම ශ්‍රී පාද වඳිමු සමනල කන්දේ අභිනන්දන සම පතමින් සුන්දර නිර්වාණේ සුන්දර නිර්වාණේ Thank you. ජීවත් වීම සඳහා වැඩ නොකළ යුතු එකම සතා බල්ලා බව සිතන්නට ඔබ කවර විටක හෝ සිතුවෝද කිකිලියක බිත්තර දැමිය යුතුය එළදෙනක කිරි දිය යුතුය කැනේවි කුරුල්ලකු ගායනා කළ යුතුය ඒත් බල්ලකු ජීවත් වන්නේ සෙනෙහස මිස කිසිවක් දීමෙන් නොවේ. ඒ අදහස සොඳුරු අදහසක්. ඒ අදහස උපුටගත්තේ හදවත දිනන මඟ කියන පොතෙන්. ඩේල් කානගීගේ පොතක පරිවර්තනයක් දයාරෝහණ අතුකූරල මහතා විසින් ඉදිරිපත් කොට තිබෙන්නේ how to win friends and influence people පිටපත් මිලියන ගණනාවක් අලෙවි කරපු මේ පොතෙන් ලස්සන අදහස් උකහා ගන්නට පුළුවන් අපේ ජීවිතයට. රන්සලු චිත්‍රපටය මතක් වෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා අධ්‍යක්ෂවරයා නිර්මාණය කළ මේ චිත්‍රපටයේ සංගීතවත් කළේ ආචාර්ය අමරදේවයන් විසින්. බීටි මෙන්ඩිස් ගීපද රචකයා ඉඳහිට ගීතයක් දෙකක් ලියලා තියෙන රචකයෙක්. ඔහු ලියූ ගීයක් රන්සඳු චිත්‍රපටයට ඇතුළත් වුණා. ඒ ගීතය මුලින් ගායනා කළේ නොයල් ප්‍රනාන්දු. නමුත් පසු කාලෙක අමරදේවයන් නිරෝෂා විරාජනී ගායන ශිල්පිනිය සමග එම ගීතය නැවත ගායනා කළා. අපි උත්සාහ කරනවා එම ගීය සොයා ගන්නට. ගෙල කිසේ නැනුව කෙරේ කවර තිබුණා සැන්දවලා එලින් පහන් සිලේ දැදී කියා නොදී දැනේ සීත නලු කලා පෙර පෙර කියා නොදී දැනේ සසුන් මනුන් මගේ රකින් දිගන් කයන් දෙවි වෙමි කදා දෙමි සැනි බන් ඉති වෙනයි රඳුනේ වවන් නැගෙන කිසේ රැඳුණු කෙරේ කවර විගුණ මඩවල ඇස් රත්නායකයන් සිහිපත් වෙන දුරුතු මාසේ දිනයක් අද මේ මඩවලස් රත්නායක කියන ලේඛකයා අලව්වේ හුම්බුලුව කියන ගමෙන් ආවේ. හුම්බුලුවේ පාසලෙන් ඉගෙනගෙන මහා පෙරලියක් ඇති කළා විද්‍යුත් මාධ්‍යයේ වාගේම මුද්‍රිත මාධ්‍යයේදීත්. ඔහු විසින් ලියන ලද ගී අතර විශාරද සමත් නන්දසිරි විසින් ගායන ලද ගීතයක්. අද විශාරද සංගීත නිපුන් සනත් නන්දසිරි හඳුන්වන්නේ මහාචාර්ය සනත් නන්දසිරි යන නමින් ඉතින් එතුමාගේ මේ ගුවන් විදුලි ගීතය මඩවලස් රත්නායකයන් විසින් ලියා තිබුණා මඩවලස් රත්නායකයන් සිහිපත් කරමින් අපේම ගීතය උපුටා දක්වනවා ඉරිදා සංග්‍රහයට වසන්තයේ පණිවිඩය ගෙනායි මගේ දොරකඩ ළඟ ඉමන් හරිනවා කවුරු දොරින් ඔබ එපි බලනතුරු මා මෙහි ඉඳ කාලය ගිනි දෙනවා වසන්තයේ පණි ශාන්තයේ පණිවිඩය ගෙනායි මගේ දොරකඩ ළඟ කිමන් හරිනවා කවුළු දුරින් ඔබ එබී බලන තුරු මා මිහි ඉඳ කාලය කිමන් හරිනවා කවුළු දුරින් ඔබ ඉදී බලන තුරු මාමේ ඉඳ කාලය ගිනි දෙනවා වසන්තයේ පණිවිඩය ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක.